තව මේ ප්‍රඥා මේ පැවැත්ම දුකක් බවත් දුකට හේතුව චන්දරාගයේ බවත් චන්දරාගය ඇති වන්නේ ආස්වාදයේ නිසා බවත් ආස්වාදයේ යනු දුකට ඇද දමන උගුලක් බවත් මේ ජීවිතයේදීම මේ ලෝකයේ තුලින් අවබෝධ කර ගැනීමට මාහට හැකිය ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව වැටහි නමුත් සසර පැවැත්ම ඇතිවන්නේ චන්දරාගය නිසා බව මේ ජීවිතයේදී මේ ලෝකයේ තුලින් අවබෝධ කර ගැනීමට මාහට නොහැකිය. මේ පිළිගත යුත්තේ බුදු පියාණන් වහන්සේලා වදාළ ධර්මයේ කෙරෙහි විශ්වාස කරගෙනද කියලා මේ අහන්නේ. දැන් මෙතන මේක ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපිට කල්තියා පුළුවන්කමක් නැහැ මේ ජීවිතයේදී අත් කරගන්න පුළුවන්ද මේ චන්දරාගයේ සියල්ල දුරු කරගන්න පුළුවන්ද ආදී වශයෙන් මේ කියන කාරණේ තමන් මේ ඉන්න මට්ටමේ හොයාගන්න තෝරාගන්න බෑ. ඕක තෝරාගන්න මේ පොඩි උපමාවකින්. පහේ පන්තියේ ළමයෙක් ඉන්නවා. පස්වෙනි ශ්‍රේණිය අද කාලේ හැටියට කියනවනම්. ওই ළමයාට මේ විශ්ව යම් කිසි මේ උසස් පෙළ ළමයෙක්ගේ හෝ සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙනවා. ওই ප්‍රශ්න පත්‍රයේ කියවලා බලනකොට ඒ ළමයාට හිතෙනවා මට නම් කවදාවත් මේ ප්‍රශ්න පත්‍රයට කොහොමද උත්තර ලියන්නේ? ඒක නම් මට කරගන්න බැරි වෙයි කියලා. මොකද හේතුව ඒ ප්‍රශ්න ටික බලපුවාම ඔළුව අවුල් වෙනවා. පස්වෙනි කැලෑසියේ ඉන්න ළමයාගේ මානසිකත්වයේ තව ඒ දත්තයන් ආපු නැති නිසා. නමුත් ඒ ළමයා කවදා හරි වැඩි කල් වෙන නිසා අවුරුදු ගාණක් ඇතුළත අර ඉහළ කැලෑසියට යනවා. ගිහිල්ලා ඉවරලා හිටන් මොකද කරන්නේ? අර කියන අධ්‍යාපන සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළට යනකම් අවුරුදු ගණනක් ඇතුළේ ගිහිලා ඉගෙන ඉන්නේ යනවා. ගියාට පස්සේ යාට හම්බ වෙනවා ප්‍රශ්න පත්‍රේ. දැනුත් යාට ප්‍රශ්නයක් නෙමෙයි ඒක. අර පහේ පන්තියේ කාලේදී ප්‍රශ්න පත්‍රයේ බලනකොට තිබිච්ච ප්‍රශ්නේ දැන් එහෙම එකක් නෑ හරි ලේසියිනේ. මෙන්න මේක තේරුම් ගන්නට ඔය ක්‍රමයක් තියෙනවා. බුදුරන් වහන්සේ දේශනා කළේ සාත්වව කරන්නේ මල්පල අවශ්‍ය කරන කඳ අවශ්‍ය කරන ගොවියාට ඊට අදාළ වෙන වෘක්ෂයක ඇටයක් හිටවාගෙන මොකද කරන්න ඕනේ මල්පල ඕන්නම් කඳ ඕඩලා කියලා අහනවා. ඉතින් ස්වාමීනි සාත්වව කරන්න ඕනේ කියලා භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. ඊට එහා තවත් කඳ ඕන්නම් කඳ ලබන්න තවත් කරන්න එකක් තියෙනවද? ස්වාමීනි අපිට නා වැටෙන හැටියට වෙන නෑ සාත්වව කරන එක තමයි තියෙන්නේ. මහන්නේ ඉච්ච තමයි කරන්න තියෙන්නේ. ඒ ගහේ ස්වභාවයක් ඒ බීජයෙන් හැදෙන ගහේ ස්වභාවයක් තියෙනවා. කඳ මෝරන කාලේ කඳ මෝරනවා. ඒකේ ස්වභාවය. මල්පල එන කාලේ මල්පල එනවා. ආපුහාම භුක්ති විඳිනවා. ඒකයි ඒ ස්වභාවය. දැන් මේ නිසා මොකද කරන්න ඕනි? සාත්වව හරියට කරන්න. අන්න දුන්න විග්‍රහය. ඒ සාත්වව හරියට කරන්න. ඒ වගේ සතර සතිපට්ඨානයි තමයි මේ සාත්වව. ඒක හරියට කරගෙන යන්න. සමාධිය ලැබෙනකොට කඳ කියන්නේ සමාධියට උපමා කළා කඳ. කඳ වැනි සමාධිය සූසු වේලාවට ලැබෙයි. මාර්ගඵල ප්‍රඥාවට උපමා කළා මල්ඵල. මල්ඵල ලැබෙන්නට මල්ඵල ලැබෙයි. ඒ ලාට භුක්තිය ලබා ගන්න. සාත්ව හරියට කරගෙන යන්න උත්තරය කරන්න තියෙන්නේ. දැන් අපි සාත්ව කරන එක පැත්තක තියලා හරි නැන සාත්ව කරන ගම වෙන පැත්තකට හිත තියෙනවා. රාතන් වහන්සේ කෑලි කැපුවත් ඒක වේදනාව උහුලනවලු කාටවත් තරහ වෙන්නේ නැහැලු. අනේ මං කවදානම් ඒ තත්ත්වෙටපත් වෙන්නද? එහෙම එකක් හිතලා කල් තියා හිතන්න යනවා. මල් පළගෙන කල් තියා හිතන්නේ නැතුව සාත්වෝ තියෙන එක නා කෙරුවා නම් හරි. කයින් කායික වශයෙන් හරි. වේදනා වශයෙන් හරි. චිත්ත වශයෙන් හරි. ධර්ම වශයෙන් හරි. ඔය කියන කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර ආකාරයේදී අපි කරන මේ ජීවිතයේ කටයුතු ගෙවිලන හතර ආකාරයක් ඔය තියෙන්නේ. කායික ක්‍රියා විවිධාකාරයෙන් කරනවා. විවිධ වේදනාවන් වින්දනය කරනවා. විවිධ හිතිවිලි විවිධ චිත්ත ස්වභාව මතුවෙනවා. විවිධ ධර්මතාවයන් තුළ අපි ඉන්නවා. ඉතින් මේ කියන ඒවයි තමයි ජීවත් වෙනවා කියන්නේ. ওই සතර ආකාරය තුලයි ජීවත් වෙන්නේ. ඔතන සිහි පිහිටවාගෙන ඉන්න මොකක් නිසාද? ඔය කියන්නේ මම මොක හරි එක දෙයක් කරනකොට කියනකොට හිතනකොට රාග ද්වේෂ මෝහයන්ට හේතු වෙන එකක්ද මේ කරන්න කියන්නේ හිතන්නේ. ඒක වල්ලා වහා මේක ඉවත් කරගන්න යමක් කළ යුතුද? ඒකට අවශ්‍ය කරන දේ කරගෙන යනවා. බැරි වුණාට කමක් නැහැ. පැහැ කියන්නේ මොකක් නිසාද? අපි ළඟ මානසිකත්වය තියෙනවා බලවත් වෙච්ච එක නරක පැත්තේ. රාග විඥාන, ද්වේෂ විඥාන බලවත් නම් අපිට හිතෙනවා. ඒක අත්හරින්න බෑ කියලා. හැබැයි අත්හරින්න බෑ කියන්නේ ඒවා බලවත් වෙලා තියෙන හින්දා. බලවත් වෙලා තියෙන නිකන් නෙමෙයි ඒවට සංඛාර ආහාර වශයෙන් දීලා තියෙන හින්දා. තවත් දෙන හින්දා. එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද සතර සතිපට්ඨානය වඩනවා කියන්නේ සතර ආකාරයකින් ওই විඥාන වලට දෙන ආහාර නවත්තන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා දැක්කට පස්සේ කරන්න තියෙන වැඩක් තියෙනවා. ඔය කියන්නා වූ විඥානයන්ට රාග දේශ මොහ විඥානයන්ට දෙන ආහාර නවත්තනවා. ආහාර නිරෝධේ විඥාන නිරෝධ වුණාම ප්‍රශ්නේ ඉවරයි. අන්න එදාට සමාධිය ලැබෙනා ඵලයේ වික්ෂිප්ත නැහැ. මනසට එහෙම ප්‍රශ්නයක් එන්නේ නැතුව යනවා. ප්‍රඥාවේ යථාර්ථයේ අසාර ලෝකේ මොනව අල්ලන්නද? ඔච්චර අදහස ඉන්නේ. අල්ලන අදහස් දෙනවා අතහැරලා යනවා. ඒ මාර්ගඵලෙ. ඔතෙන්ද හිත වැඩි. Tamanට කරන්න තියෙන දේ කරනවා මිසක් මේ කාලේ නම් රහත් වෙන්න බෑ මේ කාලේ නම් අනාගාමී වෙන්න බෑ කියලා මේ පද අල්ලගෙන යන්න එපා. අහකල කළ යුතු ටික තේරුම් අරන් කරන්න. ඒක ඥාන ගෝචරයි. ওই ටිකයි කරන්න තියෙන්නේ. ඉතින් Taman කරන කියන හිතන යමක් ඇද්ද? ඒවා රාග දේශ මොහයන්ට හේතු වෙනවා නම් ඉතලා ලෝභ දේශ මොහයන්ගෙන් අයින් කරනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයේ වැඩුණාම තමන්ට පසුතලය හැදුනහම අර ලෝභ කියන එක වෙනුවට රාගය එනවාද කියලා බලනවා. රාගහත අයින් කරගෙන යනවා. ඒක පස්සේ කරන්නේ අනාගාමීනකට රාග අයින් කරන තත්ත්වෙට යන්නේ. සෝවාන් සකුද්දාගාමීනක ලෝභ දේශ මොහ අයින් කරන්නේ. තමන්ට තේරෙයි ඊට අයින් කරන්න දැන් තියෙන රාගය විතරක් කියලා. අන්න එදාට ඒ පැත්තට ගැලපෙන ටික ඒකත් හොයලා අයින් කරගන්න. අවශ්‍ය කරන ටික. ඒක ඉතින් අරිහත්ය දෙනකයි යයි. ඉතින් ඕක තේරුම් අරගෙන කටයුතු කරන්න මං අහවල් තෝවාන් මං සකුරුදාගාමි ඕව අහන්නත් එපා හිතන්න යන්නත් එපා මාර්ගය වඩන්න. ඵලය ලැබෙයි. ලැබුණාම තෝරාගන්න පෙර මට මෙහෙම රාගය තිබුණා දැන් නැහැ. පෙර මට මෙහෙම ද්වේෂය තිබුණා දැන් නැහැ. ඇයි නැත්තේ? මට මෙහෙම අවබෝධයක් ආව අසාරයි කියලා. කොහොමද ඒ අවබෝධය මොකක් නිසාද? අනිත්‍ය දුක නැත වශයෙන් මම බැලුවා මට ඒක එහෙමයි කියලා තේරුණා. ඒ ගැන කිසි හැකියාවක් නැතුව ගියා. ඒ අදිත්‍ය දුක නැති නිසා මේ වැඩක් නෑ කියලා මට වැටහීමක් ආවා. ඒ නිසා අසාරත්වයේ වැටහුණා. අසාර දේ දකින්නට මනස නිදහස් වෙලා ගියා. අන්න යථාර්ථයම තේරෙයි. මාර්ගය තේරෙයි, ඵලය තේරෙයි, නිවන තේරෙයි. ප්‍රත්‍යවේශා කරන තව තියෙනවා කෙලෙසයක් ඉදිරියලා ඒකත් තේරෙයි. ඒ ටික කරන හැටිත් වැටහි. ඔය ප්‍රත්‍යවේශා ඥානත් 15 ක්‍රමයට කරගෙන යන්න. එක එක කරාට කියන්න යන්නත් එපා. මම සෝවාන් සකුදා දහන්න යන්නත් එපා. ඒව නැතුව මාර්ගය වඩාගෙන යන්න. ඉතරයි තියෙන්නේ.